ඔහු පින් ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ. ඔව්. නාම ධර්මවල සුද්දාෂ්ටකයේ යෙදී ඇති ආකාරය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරලා දෙන්න කියලා. නෑ නාම ධර්මවල සුද්දාෂ්ටකයක් යෙදෙන්නේ නෑ. නාම ධර්ම වෙනයි රූප ධර්ම වෙනයි. රූප ධර්ම වලට විතරයි සුද්දාෂ්ටක කියන්නේ කුඩාම රූප කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට ඒ කුඩාම රූප කලාපයේ සුද්දාෂ්ටක කියලා හඳුන්වනවා මිසක් නාම ධර්මවල ආය සුද්දාෂ්ටක කතාවක් නැහැ. නාම ධර්මවල තියෙන්නේ චිත්තචෛතසික. ඒ චිත්තචෛතසිකවල කුඩාම අවස්ථාව තමයි සිත සහ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. ඒ සිතයි චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි අනිවාර්ය ලක්ෂණ. ඊට අමතරව තව බොහෝ චෛතසික තියෙන්නට පුළුවන්. දැන් සුද්ධ රූප කලාපවල සුද්දාෂ්ටකය තමයි කුඩාම රූප කලාපය. ඒ කියන්නේ ඒ කරුණු 8 තව එකට 9 10 11 12 ආදී වශයෙන් එකතු වෙන්න පුළුවන්. ඒ වගේ චිත්තචෛසික කියන්නේ නාම ධර්මවල සිත සහ සබ්බචිත්ත සාධාරණ චෛසික හත තමයි මූලිකම එකතුව. තව එකට බොහෝ චෛසික එකතු වෙන්නට පුළුවන්. එහෙම නැතුව සුද්දාෂ්ටක සහ නාම ධර්ම අතර නාම ධර්මයේ සුද්දාෂ්ටක පැහැදිලි කරනවා කිව්වොත් ඒක ධර්ම විරෝධී කතාවක් එහෙම එකක් නැහැ. රූපේ නාමයට බලපෑම් ඇති කරනවා නාමයේ රූපයට බලපෑම් ඇති කරනවා ඒක ප්‍රත්‍යභාවය එහෙම නැත්නම් රූප කියන්නේ වෙනම කොටසක් නාම කියන්නේ වෙනම කොටසක්. මතින් ප්‍රශ්න ඉච්චරයි හඳුරන්නේ බොහෝ පින් අවසරයි.